විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ මහාචාර්ය ජයන්ත අමරසිංහ. අයබවන් සුබ දේශනක්. අද ඔබ සමග කතා කරන්නට බලාපොරොත්තු වන්නේ ඉතිහාසයෙන් මැකී ගිය අමතක කර දෙමු විශිෂ්ට සංගීත ශිල්පියෙකු පිළිබඳවයි. ඔහු පිළිබඳ කතා කරන්නට පෙර මම කැමති ඔහු ගැයූ ජන ගීයක් සහ ඒ ජනක ගීයට ඔහු විසින් එක් කරන ලද හැඳින්වීම ඔබට ශ්‍රවණය කරන්නට ඉඩ දෙන්නට. Here is a characteristic boatman song from Ceylon. The boats that ply on our rivers are flat-bottomed craft with a canopy of thatched coconut leaves in the center. The boatman propels his boat with a long punt pole. In this song he says, Brother, pluck me that beautiful narwhal growing on yonder ironwood tree at the mouth of the river. Step lightly on the branch lest it break. I would like you to picture the appropriate setting for this song. A golden moon set in a blue-black sky that is studded with stars. The leaves of the coconut palms glisten in the moonlight. The rustling of the bamboo branches in the breeze at the water's edge, and the lapping of the water against the boat, seem to provide the perfect accompaniment for this single boatman's song. Male, male, oya मेरी अकेली සැනසූ ඒ හඬ හිමිකරුවා හැඳින්වුනේ හර්බර්ට් චාල්ස් ජේකබ් පීරිස් යනුවෙන්. ඔහු ඉපදුනේ 1899 වර්ෂයේ මාර්තු මාසයේ 28 වෙනි දින. ළමා වියේදීම චාල්ස් ජේකබ් පීරිස් 1908 දී එංගලන්තයට යන්නේ මූලික පාසල් අධ්‍යාපනය ලබා ගැනීමට. සියමව සමගින්. ඔහුගේ පියා ලංකාවේ ජාතික ව්‍යාපාරයේ විශේෂයෙන්ම ලංකාවේ මුල් කාලීන විශ්වවිද්‍යාල ආරම්භ කිරීම ඇතුළු කටයුතු කීපයකට දායක වූ ප්‍රබුද්ධයෙකු වන සමාජ ව්‍යාපාරයේ නායකයෙකු වෙන නිදහස් සටනේ පුරෝගාමියෙකු ලෙස හඳුන්වන්න පුළුවන් ශ්‍රීමත් ජේම්ස් පීරිස් කුඩා කාලයේ පටන් එංගලන්තයේ පාසල් අධ්‍යාපනය විශේෂයෙන්ම ඉන්පසුව කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් නීති පිළිබඳ උපාධ්‍ය අධ්‍යයනය දක්වා ඔහුගේ අධ්‍යයන කටයුතු සිදු වෙන්නේ එංගලන්තයේ ඉන්පසුව ඔහු ලංකාවට පැමිණෙනවා. එවකට ඊට වරප්‍රසාදිත ලෙස සැලකුණු නීතිඥ වෘත්තියේ නියැලීමට. එතරම් කියනට අමතකුණු කාරණයක් තිබෙනවා. එංගලන්තයේ ඔහු අධ්‍යාපනය ලබන කාලේ ලන්ඩනයේ රාජකීය සංගීත විද්‍යායතනයෙන් සංගීතය පිළිබඳ ඉතා විධිමත් අධ්‍යාපනයක් ලැබීමටද ඔහුට අවස්ථාව උදා වුණා. නීති අධ්‍යාපනය ලබන අතරේ ඔහු බටහිර සංගීතයේ වාදන සහ ගායන ශිල්ප ක්‍රම ඉතා මැනවින් හදෑරුවා. මේ නිසා ඔහු ලංකාවට එන්නේ කුසලතා දෙකක් සහිත පුද්ගලයෙක් විදියට. එක් පැත්තකදී නීති වෘත්තිය පිළිබඳ බටහිරින් ලබාගත් ප්‍රශස්ත නූතන දැනුම අනෙක් පැත්තෙන් බටහිර සංගීතයේ ගායනය සහ වාදනය සම්බන්ධයෙන් ඉතාමත් තීව්‍ර අධ්‍යයනයක් අධ්‍යයනයක නිරත වී ඔහු ඉන්නේ. ඔහුට තිබුණු සමාජ පසුබිම, විශේෂම ලංකාවේ ප්‍රභූ පන්තියේ ධනේහි ප්‍රබුපන්ති සමාජික වීම නිසා ජීවත් වීම පිළිබඳ ප්‍රශ්නය ඔහුට තරම් ජීවිකාවක පිළිබඳ අවශ්‍යතාව දැනුනේ නැති බවක් අපිට කියන්න පුළුවන්. මම මුලින්ම මේ නම සඳහන් කළ සංගීත ශිල්පියා නීති වෘත්තිකයා පසු කාලයේදී ලංකාවට පැමිණ ඔහු සිය නම වෙනස් කරගන්නවා. ඔහු ඊට පස්සේ භාවිතා කළ නම දේවාර සූරසේන. බටහිර සංගීතයේ පාරප්‍රාප්ත වූ දේවාර සූරසේන ලංකාවට පැමිණියාට පසු ඔහුට දැනෙනවා අපි බටහිර සංගීතයේ ශිල්ප ක්‍රම, ගායනා ක්‍රම මේ ආදී පිළිබඳ කොතරම් දැනුමක් ලබා ගත්තත් ලාංකිකයන් වශයෙන් විශේෂම ඔහුගේ පියා නිරතව සිටි ජාතික නිදහස් ව්‍යාපාරය එහිදී සාක්ෂාත් කරගන්නට බැලූ අරමුණු දේශීයත්වය මේ හැඟීම් ඔහුට වඩ වඩාත් තදින් දැනෙන්නට ගන්නවා. එනිසා බටහිර සංගීතය පිළිබඳ තිබූ නිපුණත්වය එසේම තබා ගනිමින් ඔහු සිය අවධානය යොමු කරනවා අපේ සංගීත ශිල්පයක් අපේ සංගීත සම්ප්‍රදායක් තිබුණාද එහි මුල් කෙසේ පාදාගත යුත්තේද කියන කාරණය පිළිබඳව එසේ ලාංකික සංගීත සම්ප්‍රදායක මුල් සොයාගෙන යෑමේ අත්මුල් සොයා යෑමේ අපේක්ෂාවෙන් ඔහු ලංකාවේ ගම්දනව්වල පැවති විවිධ ජන ගායනා ඒකරාශී කර ගැනීමට සමත් වුණා. ඒකරාශී කරගත් ජනගායනා ඔහු ප්‍රභූ පර්ෂද් ඉදිරියේ ගායනා කරා. එසේ ගායනා කිරීම නිසා දේවාර සූරසේන ඉදිරිපත් කළ ජන සංගීත නිර්මාණ කෙරෙහි ලංකාවේ විද්වතුන්ගේ ප්‍රභූවරුන්ගේ ආකර්ෂණය ඇති වුණා. දේවාර සූරසේනයන් පිළිබඳ කියවෙන එක අවස්ථාවකදී සඳහන් වෙනවා 1928 වර්ෂයේදී ඔහු එංගලන්තයේ එලිසබෙත් රජුගේ මව වූ යෝග් ආදිපාදවරයාගේ බිරිඳ ඉදිරියේ ගී ප්‍රසංගයක් ඉදිරිපත් කළ බව. ඒ ප්‍රසංගයේදී දේවාර සූරිසේන සිංහල නාටකම්ගී වගේම නේපාල ජනගී ගායනා කරලා තිබෙනවා. ඉන් පසුව රබින්ද්‍රනාත් tagore ලංකාවට පැමිණි ගමන සංගීතයේ තවත් මාවතක් විවර කරන්නට හේතු වෙන බව අපිට පැහැදිලියි. විශේෂයෙන්ම වංග ජන සංගීතය වංග සංගීතය කෙරෙහි විශේෂම රබින්ද්‍රනාත් ටාගෝර් ආරම්භ කළ රබීන්ද්‍ර සංගීත නැමැති සංගීත සම්ප්‍රදාය කෙරෙහි ඔහුගේ අවධානය යොමු වෙනවා. ඔහු සුඛී ගායන සම්ප්‍රදාය ගායන ශෛලිය පවා එබඳු කලාපීය සංගීත සංස්කෘතියක ආභාසය ලැබමින් හැඩගස්වා ගන්නට අප්‍රමාණ වෙහෙසක් දරනවා. ඔබ මේ වැඩසටහන මුලදී ශ්‍රවණය කළ පාරු කවිය ගායනා කිරීමේදී ඔහු අනුගත් ගායන රීතිය වෙනස් කරගන්නට බලපෑ ඊළඟ විශේෂම රබින්ද්‍ර සංගීත සම්ප්‍රදායේ ආభాසය අපට හඳුනා ගන්න පුළුවන් එස්.ටි. බේමන් ගායන මේ ගීතයෙන් धीरत जाना रे में धीरत जाना में रे धीरत जाना में रे हारा धीरत जाना भॼन में चांदनी राती ये जीवन को है तो मदन में हो राधीर जाना बगियन आज है चांदनी हलो हो बत गीत मदन गीत जाना तोरी गुनगुनगुन गुंजा तोरी झन झन झम झंजा धाना डाल सुपुने हो तीर्थ जाना बगियन में तीर्थ जाना बगियन मेरे हमारा तीर्थ जाना बगियन में कहीं पाप न गिर जाए कोई कहीं पाप न गिर जाए कोई कहीं फूल न मुरझाए कोई देश लगे ना कलियन तीर्थ जाना बगियन में Nicole mi nato na bol O papi hema kar tu kanol E Nicole mi nato na bol O papi tu kanol किया आग हमारे भवन में किया आग हमारे भवन में रे भवना तीरथ जाना बगियन में එස්.ටි. බ්‍රහ්මන් ගායනා කළ එම ගීතයේ නාද ආකෘතිය ගායන ඌර්ව පසුව ඒ ලෙසින්ම සිංහල පදමාලාවක් යටතේ ගැයුණු වීරමලී රොන්ගෙන යන නැමැති ගීතයෙන් සුඛිය ගායන පෞරුෂය කතරම් වෙනස් මාවතකට යොමු කර ගැනීමට දේවර් සූරසේන උත්සාහ කළාද කියන එක ඔබට පැහැදිලි වෙයි. මේ ගීතයට සමන් දෙන විට ලෝකයේ පියුම් පුදුදුති අතරින් සූර්යා බලකී බඹරා හෙමින් හෙමින් මලට ලංගති අප පැණි පොඩියක් දෙනවද රජිනී පියා වන බඹර මලින් මලක පැණි හොඳා පසී ඇයිද නිකම් මම් පැණි දෙන්නේ බඹරෝ ඇයිද නිකම් මම් පැණි දෙන්නේ ඔබ කියන දෙයක් කර දෙමි රජිනී මට සියලු මෙලොවි මගේ වනරාණී මද පණිවිඩයක් ගෙන යනු තුමිනි බඹරෝ කුමුදු මලට මෙහතුන දෙමිනි මා පින්රාණි කුමුදු කුමාරි මා පින් හතුනා ගැට තුතු වේවි ප්‍රිය ආදර මා කුමුදු කුමාරි ප්‍රිය ආදර මා කුමුදු කුමාරි ಬಂದರು ಆದರ ಮಾತುವುದು ಕುಮಾರಿ ಒಬ್ಬ ಕಿವಿಲ ಸಿಂಪಲಿಗಿಡದೆನ್ನೇ বেরুন পডিয়াক ব্যঙ্গত দিনে মারুন পডিয়াক তিরুগদনে হই বন্দরা বীর মালিরুন দিনে মালিন মালত পানি বিদয়ান্নে බඹරා වැටුම් පිනිසරුන් ලබමින්නේ වීරමලේ රුන්ගෙන යන්නේ හොයි වන බඹරා වීරමලේ රුන්ගෙන යන්නේ දෙවර සුරසේන ලංකාවේ ජනගීවල නාද ආකෘති අධ්‍යයනය කරමින් ස්වාධීන ශ්‍රී ලාංකික සංගීත සංස්කෘතියක් පෝෂණය කර ගැනීමට උත්සාහ කිරීමේදී ඔහු සිය ජීවිතේ මුල්වකවානුවේ ලබාගත් අපරිත්‍යක සංගීතය පිළිබඳ ව්‍යවහාරික සහ න්‍යායික අවබෝධය ඉතාමත්ම පුළුල් ලෝක දෘෂ්ටියකින් සංගීත සංස්කෘතිය පෝෂණය කිරීමට ඔහුට හේතුකාරක වුණා. ඒ වගේම රබින්ද්‍රනාත් tagore බලපෑමෙන් දේශීයත්වය එවැගේම වංග ජන සංගීත සම්ප්‍රදායේ තිබුණු ලක්ෂණ සහ ශ්‍රී ලාංකික ජනගායනාවල තිබුණු ලක්ෂණ සියල්ල සංකලනය කරමින් ඔහු ඊටත් වඩා එහාට ගිය ඔබට ගිය දක්ෂිණ ಭಾರತೀಯ සංගීත සංස්කෘතියේ බලපෑම යටතේ පෝෂණය වුණු මූර්ති සහ නාටකම් ගායනාවල තිබුණු තාක්ෂණික ලක්ෂණත් උපයෝගී කර ගැනීමට උත්සාහ කළා. ඒ උත්සාහයේදී ඔහු පැරණි නාට්‍ය ගීත කිහිපයක් යලිත් ගායනා කළා. ඒ ගායනා කිරීමේදී අපිට ඒක පැහැදිලිව දැක ගන්න පුළුවන් සාම්ප්‍රදායික නාටකම් ගීතයේ මූර්ති ගීතයේ තිබුණු ඇතම් හැඩතල වඩාත් පිරිපහදු කර ගැනීමට දේවාර සූරිසේන කොතරම් සමත් වුණාද කියන එක. බම්බර කොකිල නාද සපිරි සරත මధుර වාදී බම්බර කොකිල නාද සපිරි සරත මధుර වාදී ප්‍රේමී මපිනානලවනා යහන්නතේ නිලම පැහැදවරල මොනර ඉලපෙනි දුල තෝබමන ජෝතිනියේ রাত কবিত জ্যোতি নিয়ে রাত কবিত ചന്ദ്രകലുമെന്താനിതി എന്താവതി മിണ്ടാളന്ത് ചന്ദ്രകലുമെന്താനിതി എന്താവതി മിണ്ടാളന്ത് ബാമ്പര കോകീരനാദ താപിരി തരസ മധുരവാദി நிலம்ப பேத நிலம்ப பேத முன்னர இலத்தேனி துல சோபமான ஜோதினியே வத சோபித ஜோதினியே வத சோபித ചന്ദ്രകലും എന്താനിതി എന്താവതി മിന്താലം ബേക്കലും എന്താ എന്താവനി മിന്നാലെന്ന് പമ്മര കോക്കില നാരതാപിരി തരത മധുരവാദി പ്രേമി മീനാനലവനാ te පම්බර කොකිල නාද සපිරි සරස මధుර වාදී ජන සංගීතය සම්බන්ධයෙන් දේවර් සූරසේන දරු ප්‍රයත්නය ලංකාවේ සංස්කෘතියේ තවත් පුනරුද යුගයකට පුරෝගාමී වූ බව අප බොහෝ දෙනෙක් අද අමතක කර තිබෙන සත්‍යයක් ප්‍රකරණ සොයා ගැනීමට ඔහු සමත් වුණා. ඩබ්ලිව්.ඩී. අමරදේව සුචිත්‍ර මිත්‍ර සමග ඉදිරිපත් කළ එක්තරා වැඩි ජන ගීයක් ලෙස අර්ථකථනය කරන ගීයක ඊටත් සාත්පසින්ම වෙනස් නාද ආකෘතියෙන් සමාන වූවත් සන්දර්භයෙන් ඊට වෙනස් ගීතයක් එක් අවස්ථාවක දේවර් සූරසේනයන් අතින් ප්‍රතිනිර්මාණය වුණා. ඔබ දැන් සමන් දෙන්නේ චන්දෝ මා බිලිඳේ නාඩන් යමින් පසු කාලයේ ප්‍රචලිත වූ ගීයේ වෙනත් Prakarmaya. lullaby. This is a Sinhalese folk lullaby attributed to a well-known chieftain called Andangola, who was quite a personality and a poet. He is trying to lull a child to sleep. Don't cry, he says, because if you do, the bogeyman will come and take you away. So be a good child and go to sleep. ස්වදේශීය සේවය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව කොළඹ 7 රසාචලි ඉදිරිපත් කළේ රුහුණ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාංශී මහාචාර්ය ජයන්ත අමරසිංහ නිෂ්පාදන සහාය දමයන්ති කොළඹගේ නිෂ්පාදනය රාජිත දිසානායක